එහෙමනම් අද අලුතෙන් පැවිදිලා පැමිණිලා සිටිනවා සෑහෙන පිරිසක් අපි සියලු දෙනාම ඒ අලුතෙන් පැමුණා වූ ආධුනික පිරිස ඊටාම කරුණාවෙන් යුක්තව පිළිගන්නවා එතකොට පිළිගැනීමේ කතාව අවසానයි එතකොට මේ අලුතෙන් ආපු කට්ටිය අපිට පොඩ්ඩක් දැනුවත් වුණොත් හොඳයි කවුරුත් අලුතෙන් අද ආපු කට්ටිය අත උස්සන්න ආ හොඳයි සෑහෙන පිරිසක් ඉන්නවා එතකොට මේ භාවනා පන්තියට මැදින් සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා එතකොට පන්ති දෙක තුනකට ආපු අයත් ඉන්නවා හය හතකට ආපු අයත් ඉන්නවා මම හිතන්නේ මේ භාවනා පන්තිය අපි මාස 3-4ක් කරපු පන්තියක් මේක. එහෙම නේද? මාස 3-4ක් විතර කළා මේ මේ මේ මේ කාණ්ඩෙට. දැන් මේ භාවනා පන්තිය නම් ආරම්භ කරලා අවුරුදු 3-4ක් වෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ. මේ මේ කාණ්ඩෙට මාස 3-4ක් කළා. සමාන මම හිතන්නේ අර 12 15ක් 20ක් විතර ඊටත් වැඩියි. එතකොට ඒකේ මැදින් නාප කට්ටිය ඉන්නවා. හතරෙන් හතරෙන් දෙකක් විතර හම්බෙච්ච අය භාගයක්. හතරෙන් එකක් ආපු අය ඉන්නවා. ඊළඟට අද ආපු කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ සියලුම දිනාට අපි මේ භාවනා පන්තිය ආයෙත් මුල ඉඳන් ආරම්භ කරනවා. එතකොට අද අපිට තියෙනවා අර පරණ කට්ටිය පොඩි අවවාදයක් කරලා අවසාන දේශනාව කරලා ඉවර වෙලා තමයි අලුත් කට්ටිය පිළිබඳව දේශනා පටන් ගන්නෙ. එතකොට අර අලුත් කට්ටියට සමහර විට හිතේ යන්නේ අපිට මොකවත් තේරෙන්නේ නේද කියලා. ඇත්ත වශයෙන්ම ඔය තේරුන්නේ නැත්තම් තමයි හරියි. මොකද මේ මාස හතරක් පහක් කරපු දෙයක් අද ආයෙත් තේරුම් ගන්න බෑනේ මොනවා කරලා ආවත්. ඉතින් ඒ කට්ටියට තේරුනේ නැතුවට කමන්නේ තේරෙනවා වගේ අහගෙන ඉන්නකො තේරුනේ නැතුවට කමන්නේ තේරෙනවා වගේ ඉන්න මේ නැත්නම් මේක දැන් අවසාන දේශනාවනේ කරන්නේ ඊළඟට අපි ඔය කට්ටියට මුල ඉඳන්ම අයන්නේ ඉඳන්ම මේ භාවනා පන්ති ආයසරයක් කරගෙන යනවා ඒක ලබන ඊට ලබන සෙනසුරාදා තමයි ඒක ආරම්භ වෙන්නේ අදත් පොඩ්ඩක් ඒ කට්ටියට මේ භාවනාව කියන්නේ මොකක්ද කියන එක විතරක් කියලා දෙනවා. ඒතර ලබන සෙනසුරාදා ඉඳන් තමයි මේ අලුත් ආධුනික පිරිසට භාවනා පන්තිය ආරම්භ කරන්නේ. දැන් මම මේ පරණ ඇත්තන්ට කමටහනක් දුන්නා ඉදා. එතකොට මට දැනගන්න ඕනේ ගිය සතිය කියලා කියන්නේ ජනවාරි පළවෙනිදා. එදා ටිකක් අඩු වෙලා හිටියා පිරිස. නොයෙක් හේතුන් නිසා. එතකොට ගිය සතියේ ආපු නැති ආත උස්සන්න බලන්න. ආ ගොඩාක් ඉන්නවා. ගිය සතියේ ආපු නැති අය. ගිය සතියේ ආපු අය උස්සන්න. ආ හොඳයි. ඒත් ගොඩාක් ඉන්නවා. එතකොට ගිය සතියේ ආපු අයට මම අවසාන කමඨානක් දුන්නා. සක්මන් භාවනාව ගැන කියලා දීලා උද්‍යව්‍ය ඥානෙ වඩන්නේ කියලා. ඒ කට්ටිය එක කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. සක්මන් භාවනාව කරන හැටි මම කියලා දුන්නා. මතකයි නේද? සක්මන් භාවනාව කියලා දුන්නානේ. මම අදත් කියලා දෙන්නම් ඈ. සක්මන් භාවනාව ඉවර වෙලා උද්‍යව්‍ය ඥානෙ වඩන හැටිත් මම කියලා දුන්නා. උදේවය ඥානය කියලා කියන්නේ නවමහා විදර්ශනා ඥානයේ පළවෙනි ඥානය. ඒ එතෙන්ට යනකොට මේ පන්තිය අවසාන වෙලාව. ඒ පන්තිය අවසාන කරන වෙලාව. ඒක නිසා ඒ උද්‍යව්‍ය ඥානීය කියන එක මේ අලුතෙන් ආපු කට්ටියට මොකෝවත් තේරුමක් නැහැ. ඒක නිසා ඒගොල්ලෝ නිකන් අහගෙන ඉන්න ඔය කට්ටියත් කවදා හරි මම එතෙන්ට එක් යනවා. සමාජයට මාස 3-4ක් වෙන්නත් පුළුවන්. මේ භාවනා පන්තියේ විශේෂයක් තියෙන්නේ මට හදිස්සියක් නැහැ. බොහෝම හිමින් ගම යන ගමනක් මෙතන තියෙන්නේ. මොකද මේ මොන්ටිසෝරි මට්ටමටත් වඩා පල්ලෙහා ඉන්න කට්ටිය තමයි අරයි යන්නේ. මොන්ටිසෝරි මට්ටම කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව මොන්ටිසෝරි මට්ටමටත් වඩා පල්ලෙහා ඉන්නවා කියලා හිතාගෙනයි මම ඉදිරියට යන්නේ. ඒක නිසා හිමීසරේ මේ භාවනා පන්තිය මම අරයි යන්නේ. කලබල හදිසි නෑ මට. ඔය අනිත් තැන් තැන් වල කරන භාවනා පන්ති මට නියම දිනයක් දීලා තියෙනවානේ අහවල් දවසේ ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් මම වේගයෙන් යනවා එතෙන්ද. ඉවර කරන්නත් එපා හරියට දීලා තියෙන දිනේට. ඉතින් සති 7යි එහෙම නැත්නම් 8යි කියකියා දින දීලා තියෙන්නේ. ඉතින් මම ඒ දිනේට ඉවර කරන්න ඕනේ. ඉතින් ඔය කට්ටියට තේරුණා නැතත් මම වේගයෙන් යනවා. ඒක නිසා ඒක ඒ තරම් සාර්ථක නැහැ. මේ භාවනා පන්තියට එන කට්ටියට මට දිනයක් දීලා නැහැ හැමදාම මට අවුරුද්දක් වුණත් එක පන්තියක් කරන්න පුළුවන් කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට බොහොම සරල විදිහට මම කියන්නේ ඒක නිසා අලුතෙන් ආපු කට්ටිය කලබල වෙන්න එපා. ඒ කට්ටියට තීරණේ ගන්නෑ අද කරන දේවල්. ඒ වුණාට ලබන සතියේ එන්නක බලන්න. ඔය කට්ටියගේ මට්ටමේ ඉඳලාම මම කියන්නම්. එහෙමනම් දැන් අපි සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙලටයි ඉදිරියට යන්නේ. සීලයයි සමාධියයි භාවනාවෙහි නැත්නම් ප්‍රතිපත්ති පූජාවෙහි පූර්වක්‍ෘත්‍ය. පූර්වක්‍ෘත්‍ය කරන්නේ නැතුව අපිට යමක් සාර්ථකව කරගන්න බෑ. ගමනක් යන්නත් පූර්වක්‍ෘත්‍යයක් තියෙන්න ඕනේ. නිදාගන්න යන්නත් පූර්වක්‍ෘත්‍යයක් තියෙන්න ඕනේ. කෑම ටික ගන්නත් පූර්වක්‍ෘත්‍යයක් තියෙන්න ඕනේ. එහෙමනම් භාවනා කරන්නත් පූර්වක්‍ෘත්‍යයක් තියෙන්න ඕනේ. එතකොට අපි දැන් කරන්නේ ප්‍රතිපත්ති පූජාවක් මෙතන කරන්නේ ආමිෂ පූජාවක් නෙමෙයි. ප්‍රතිපත්ති පූජාවක පූර්වක්‍ෘත්‍ය ආමිෂ පූජාවක් වෙන්න බෑ මොනවා කරලවත්. ප්‍රතිපත්ති පූජාවක්ම වෙන්න ඕනේ. එහෙනම් අපේ පූර්වක්‍ෘත්‍යය තමයි සීලයයි සමාධියයි. සීලයයි සමාධියයි. එතකොට මේ සීලය කියලා කියන්නේ මොකද්ද? හැටි කියන එකයි. ස්වභාවය සීලය කියන්නේ ශික්ෂාපද කොටකට නෙමෙයි මෙතන සීලය කියන්නේ දැන් මේ සීලය කියනකොටම හුඟව දෙනෙක් හිතාගෙන ශික්ෂාපද ගොඩක් තියෙනවා කියලා නෑ නෑ ශික්ෂාපද නෑ මෙතන ඇත්ත වශයෙන්ම ආර්ය පුද්ගලයන්ගේ හැටි කොහොමද නිතරම කුසල් පැත්තට තමයි බර වෙලා ඉන්නේ කලාතුරකින් තමයි අකුසල් පැත්තට බර වෙන්නේ මේකේ ඉපත්‍යයේ හැටි එකයි ඒ කට්ටිය පව් කරන්න කැමති නෑ. කුසල් කරන්නමයි කැමති. මොකද මේ කට්ටිය කාටවත් පොරොන්දුවක් දීලා නෑ අපි පව් කරන්නේ නෑ කියලා කිසිම කෙනෙකුට පොරොන්දුවක් දුන්නේ නෑ අපි. අපි පැහැදිලිව දැක්කා පාප කර්මය නිසා පිරිහෙනවා. ලෝභ, දෝෂ, මෝහ. මේවා නිසා පරිහානියටපත් වෙනවා. දැවෙනවා, තැවෙනවා, කරදර, කම්කටොළු ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ අසත් ධර්මයේ තුල පාප කර්මයේ තුල ඒක දැක්කා අපි පැහැදිලිවම දැක්කා දැක්කෙත් නිකන් නෙමෙයි පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දැක්කා අපි ඊළඟට දියුණුව කියන එකත් අපි දැකලා තියෙනවා මෙතන දියුණුව කියන්නේ සල්ලි ටිකක් ගොඩ ගහගන්න එක නෙමෙයි ඇත්ත වශයෙන් අපේ දර්ශනයට අනුව ඔය මිලමුදල් සල්ලි රුපියල් සත යාන වාහන ගොඩ ගහ ගන්නවා කියන එක බෞද්ධ දර්ශනයට අනුව පිරිහීමක් පමණයි. ඒක දියුණුවක් නෙමෙයි. තේරුණේ? අපේ දියුණුව කියන්නේ මේකයි. ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව. ඇති කරගෙන යම් කෙනෙක් ඉදිරියට යනවා නම් ආන් ඒ කෙනා තමයි දියුණුව ලබාගත් පුද්ගලයා. අපි දැනීමෙන් දියුණු වෙන්න ඕනේ. ඥාණයෙන් දියුණු වෙන්න ඕනේ. අන්න එතන තමයි අපිට සැනසීම, සතුට, සහනය, සැපය හැම එකක්ම ලැබෙන්නේ. මේ ලෝකේ වැඩියෙන්ම සැපයටපත් උනේ කවුද කියලා හොයලා බැලුවොත් සැප ලැබලා තියෙන උත්මයන් අතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි මුලින් ඉන්නේ. අනික් අය තමයි රහතන් වහන්සේලා. ඈ ආර්ය පුද්ගලයෝ තමයි සැප ලැබලා තියෙන්නේ. සැපය දුකකට හේතු වෙන්න බෑ කවදාවත්. සැපේ දුකකට හේතු වෙනවා නම් ඒක සැපයක් වෙන්නත් බෑ. සැපේ කියලා කියන්නේ මේ ලෝකයෙන් ඉවත් වී නිස්සරණ අධ්‍යාසයෙන් ඉදිරියට යාම තුලින් තමයි සැප ලැබෙන්නේ. ඒකත් අපි දැක්කා. නිස්සරණ අධ්‍යාසය කියන්නේ ලෝකයෙන් ඉවත් වෙලා නිර්වාණය කරා යන ගමන. අන්න එතන තමයි සැනසීම තියෙන්නේ. සතුට තියෙන්නේ. දියුණුව තියෙන්නේ. ඉතින් මේ මේවා දැකලා අපි තීරණය කරලා තියෙනවා සියලු කුසල් කළ යුතුයි කියලා. සියලු පව් ලෝකයේ සඳහාය සියලු කුසල් නිර්වාණය සඳහාය. මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාද න්‍යායට අනුව සත්‍යය දැකලා ආර්ය පුද්ගලයෝ පව කරන්න අකමැති ඒගොල්ලෝ කැමති කුසල නිතරම මේ කට්ටිය කුසල භූමිය තුල තමයි ජීවත් වෙන්නේ. කලාතුරකින් තමයි අකුසල භූමියට එන්නේ. ආවත් තප්පරයක්වත් අකුසල භූමිය තුල රැඳී ඉන්නේ නැහැ කට්ටිය. වහාම යනවා. ආන් එක තමයි ආර්ය පුද්ගලයාගේ ස්වභාවය. සීලය කියන්නේ ආන් එක තමයි. දැන් ප්‍රත්‍යඥයන්ගේ සීලය තමයි නිතරම පවට බරයි. කුසල් වලට බර නැහැ. එයා නිතරම ප්‍රත්‍යඥ වෙන්නේ අකුසල භූමිය තුල. කලාතුරකින් කුසල භූමියට යනවා. ගියාට ඉන්නේ නැහැ වැඩි වෙලා. ආයෙ එනවා අකුසල භූමියට. ඒගොල්ලෝ පව කරලා හංගගෙන ඉන්නවා. කාටවත් පේන්නේ නැති වෙන්න හංගගෙන ඉන්නවා. ඒ කාගේ ස්වභාවයේද ප්‍රතඥයාගේ ස්වභාවය. ප්‍රතඥයාගේ සීලය කියන්නේත් ඒක තමයි. ඉතින් මේ සීලය කියන්නේ හැටි කියන එක ස්වභාවය. ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි. ඈ බල්ලගේ සීලය බලු සීලය, බල්ලගේ හැටි. වඳුරගේ සීලය වඳුරු සීලය. ඈ මේ සීලය ගැන මම මේ කියන්නේ. ගුණාගේ සීලයට කියනවා ගොන් සීලය කියලා. හොරාගේ සීලයට කියනවා හොර සීලය කියලා. එතකොට හොරා සිල් රකින්නතුරු පොලිසියකට අල්ලන්න බැහැ කවදාවත්. හරියටම හොර සීලේ ආරක්ෂා කරගත්තොත් එහෙම පොලිසියට අහුවෙන්නේ නැහැ යා. හැබැයි හොරා කියන්නේ සිල්වතෙක්. මොන සීලේද තියෙන්නේ? හොර සීලේ තියෙන්නේ. ඒතර මම මේ සීලය කියන වචනයෙන් හඳුන්වන්නේ හැටි. ඔවුන්ගේ හැටි එහෙමයි මුන්ගේ හැටි මෙහෙමයි. ඒ තුල ශික්ෂාපදනය අන්න ඒක තේරුම් ගන්න ඕනේ හැටි. දැන් ආර්ය පුද්ගලයන්ගේ හැටි තමයි නිතරම කුසල භූමිය තමයි වැඩිපුර ජීවත් වෙන්නේ. කලාතුරකින් අකුසල භූමියට එනවා ආපු හැටියේ තප්පරයක්වත් ඉන්නේ පැනලා දුවනවා. කොහටද දුවන්නේ කුසල භූමියට. නිතරම ලෝකයෙන් ඉවත් වෙලා යන්නයි කල්පනාව. නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව තමයි හැමදේම කරන්නේ. ඉතින් ඒක නිසා ඒ කට්ටියට පව කරන්න අවශ්‍ය නැහැ. ඒ කට්ටිය දන්නවා මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා. කරදර ගොඩක් මේක. අසහනයක්, පීඩාවක්, දුකක් ඈ ඒ කට්ටිය මේක දැකලා තියෙනවා. ඒක නිසා ඒ කට්ටිය ලෝකයේ තුල ඉන්න කැමති නෑ. නිතරම නිස්සරණ අධ්‍යාසයෙන් ඉවත් වෙලා යන්නයි කැමති. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ අනායාසයෙන්ම කැමැත්තෙන්ම මේ අසත් ධර්මයෙන් අයින් වෙනවා. බොරු යන්නේ මොනවටද? මොනව ලබා ගන්නද? හොරකම් කරන්නේ මොනවද ලබා ගන්නද? අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ, දඬු මුගුරු ගන්න, කේලම් කියන්නේ මොනව ලබා ගන්නද? ලෝකයේ දුකයි කියලා අවබෝධ කරගත්තා නම් ඒවා අනායාසයෙන්ම ඒ නරක දේවල් වලින් ඉවත් වෙනවා. හ්ම්. ඉතින් ආන් ඒක තමයි සීලය කියලා කියන්නේ. හැටි කියන එක. එතකොට ඒ தത്വයටපත් වෙන්න ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? ලෝකයේ යථාර්ථය දැනගෙන නිර්වාණයට පැහැදීම, දැන පැහැදීම කියන එකයි. ඒතර ලෝකයේ යථාර්ථය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ලෝකය කියන්නේ කරදර ගොඩක්, දුක් ගොඩක්, අසාර ධර්මයක්. මේ ටික අවබෝධ කරගන්නවා සමගම නිර්වාණයට කැමැත්තෙන් ඉදිරියට ගමන් කරනවා. දැන පැහැදීම කියන්නේ ඒකයි. එතකොට මේ ශ්‍රද්ධාව පදනම් කරගෙන සීලය ඇති වෙනවා. සීලය පදනම් කරගෙන සමාධිය ඇති වෙනවා. එතකොට මේ සීලය ඇති කරගත්ත පුද්ගලයාට එහෙම දුවන්න අවශ්‍ය නැහැ. ඉතින් මොනවා හොයන්න දුවන්නද මේ ලෝකයේ දුකක් නම්. එයාට ඔය ඉඳුරන් පිනවන්නවත්, ඒව ගොඩ ගහ ගන්නවත්, ඒව රැක ගන්නවත්, එහෙම දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතින් සෑහෙන තත්ත්වෙට එන්න ඕනේ. ඊට පස්සේ එයා ඉතින් සංවර වෙනවා. දිවීම අඩු කරගන්නවා. ඉතින් ඒක නිසා එයාට මේ අරමුණු කියන ඒවත් බොහොම ඉක්මනින් ඉවත් කරලා දාන්න පුළුවන්. සමාධිගත වෙන්න පුළුවන්. ඈ එතකොට සීලය පදනම් කරගෙන සමාධියට යනවා. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ බොහෝ වේලාවක් රඳවා ගන්න එක සමාධිය කියන්නේ. සමතය කියලා කියන්නේ යම්කිසි අරමුණකට සිත නංවා ගන්න එක. අරමුණක් ගැනීම. ඒකේ බොහෝ වේලාවක් රැඳී සිටීම තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් මම මේ මේවා මතක් කිරීමක් විතරයි කරන්නේ. ඒ පිළිබඳව පරිපූර්ණ විස්තරයක් ලබන සතියේ නම් මම කරනවා. ඉතින් ඒක මේ පරණ කට්ටියටත් <coughs> හොඳයි ඒක. පරණ කට්ටිය කිව්වට ඒ කට්ටියටත් මේවා නැවත නැවත නැවත නැවත හඳ ලැබෙනවා නම් හොඳයි. ඉතින් මේවා මම නිතරම කියන්නේ <coughs> ලියන්න එපා. <coughs> මම මේ කරන දේශනා ලියන්න එපා. කැසට් කරගන්න හදන්නත් එපා. එතකොට මොකද දන්නවද වෙන්නේ? මනස අලස වෙනවා. මනස අලස වෙනවා කියන්නේ යා දැන් මට ඕක ලිය මම දැන් ලියාගෙන තියෙන්නේ ඕක මට මතක තියාගන්න ඕනේ ඈ එයා මානසික වශයෙන් වැටෙනවා නැත්ත වශයෙන්ම මම දැන් ලියාගෙන තියෙන්නේ ඕක ඉතින් එක්කෙනෙක් අහන ඔයාට ඔයාට මතකද අද කිව්ව දේවල් නෑ නෑ මට මතක තියාගන්න ඕනේ නෑ මේ ලියලා තියෙන්නේ ඈ ඔන්න ඔය தත්ත්වෙටපත් වෙනවා අන්න ඒකනේ බුදුහාරෝ දේශනා කළේ සුණාත ධාරයට මිසක් සුණාත ලිඛිත නෑ. ලිව්ව හැටිය මොකද වෙන්නේ? මනස අලස වෙනවා. <coughs> ඔයාට මේ දැන් මතකද හාමුදුරුවෝ කියපු දේ? නෑ මට මතක නෑනේ. මට අවශ්‍ය නෑ. මතක තියාගන්න ඕනේ නෑ. මම පටි ටේප් කරගත්තනේ. මම ටේප් කරගත්තා. මම ලියාගත්තා. දැන් මට මතක තියාගන්න අවශ්‍ය නෑ. ඔන්න ඔය தත්ත්වෙටපත් වෙනවා. ඊට පස්සේ අර ටේප් එක කවුරු හරි හොරකම් කළොත් ඉවරයි. ලියාගත්ත දේ මීයක් ආවොත් එහෙම ඉවරයි. අද වෙලා තියෙන උගතුන්ට වෙලා තියෙන ඔබ තමයි. විශ්වවිද්‍යාලට යනවා දේශකයන් දේශනා කරනවා. දැන් ඉතින් ලියනවා මුල්ලේ ඉඳන්ම ලියනවා. මොනවද ලියන්නේ මොනවා හරි ලියනවා. මොනවා හරි ලියනවා. ඉතින් අහන්නයි ලියන්නයි එකපාර දෙකක් කරන්න පුළුවන්ද? වැඩ දෙකක් කරන්න බෑ මිනිහෙකුට එකපාර. අහන්නේ ඉතින් ලියන්න බෑ ලියන්නේ ඉතින් අහන්න බෑ. ඉතින් මොනවද මේ ලියන්නේ? මොනව හරි ලියනවා. එච්චරයි. ඔන්න ඔකයි වෙලා තියෙන්නේ. අද හුඟාවක් වෙලා තියෙන්නේ මේ මනස අලස කරගෙන තියෙන්නේ. කම්මැලි කරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මගේ භාවනා පන්ති වලට ඇවිදilla ලියන්න එපා. ඔය කට්ටියට වන්නම් පොත් තියෙනවා ඒව අරගෙන බලන්න පුළුවන්. ඒ වාටම වහල් වෙන්නත් එපා. ඊළඟට කියන්න තියෙන එකයි. පොතේ ගොඩාලා වෙන්න හදන්න එපා. හ්ම්. ඔයගොල්ලෝ දැන් අපි CD කරලත් තියෙනවා. ඒවට මෙයා වෙන්නත් එපා. ඒවා හිති මිච්ඡාවේ. අවශ්‍ය නම් ඒව අරගෙන පස්සේ ඕනනම් බලාගත්තට අහගත්තට කමන්නේ දැන් මේ මේ CD කරනවානේ මහත්තුරු වගේක් අපිට ඕනේ නෑ ඕවා. කල්ලි තියෙන්නේ ගන්න පුළුවන් නෑ කියලා හිතා ගන්නවා. දෙන්නේම නෑ. එච්චරයි. <laughs> ඕවනම් දෙන්නේම නෑ කාටවත්. පොත් දෙන්නේ නෑ. ඉවරයිනේ කතාව. මම මේ කිව්වේ ඒකයි. ඔයගොල්ලන්ගේ මනස අලස වෙනවා. ඉතින් මේ ධාරණ ශක්තියට තැනක් දෙන්නේ නැහැ කට්ටියට පස්සේ. ඒක නිසා බය වෙන්න එපා. මම ඊටාම පොඩි ළමයෙකුටත් තේරුම් ගන්න පුළුවන් විදියට කවනවා මේක. අම්මා කෙනෙක් බත් කවන්නා වගේ කවනවා. ඊට පස්සේ ඔය කට්ටියට CD ඕනෙත් නැහැ, පොත් ඕනෙත් නැහැ, ලියන්න ඕනෙත් නැහැ. අපි දන්නවා කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ලෝකයේ දුකයි කියලා අපි දන්නවා. අද වෙලා තියෙන පින්නතුනේ උඟ දෙනෙක් ලෝකේ දුකයි කියලා ඉගෙනගෙන තියෙනවා. ඈ කොහෙද කියලා තියෙන්නේ කියලා හෙව්වත් අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙනවලු. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා කියන්නේ. ඔයා දන්නවද දුකයි කියලා? අනේ මන් නම් දන්නේ එහෙනම් කියන්නේ කියන්නේ තියෙන අන්දනේ. ඔයගොල්ලෝ දුක නැහැ කියලා කිව්වොත් මම අරන් එනවා පොතක් ගිහිල්ලා. එතකොට ඔයගොල්ලෝ පරාදයි. නෑ කවුරු හරි කිව්වොත් නෑ නෑ ඔයා කියන්නේ බොරු කියලා කිව්වොත් එහෙම නෑ එහෙම බෑ මං ඉන්නකො මම පොතක් අරන් එන්නම්කො අනිත් දවසේ. එතකොට ඉවරයි නෑ. එතනින් එහාට යන්න දෙයක් නෑනේ. දැන් කියනවා එතනින් එහාට යන්න දෙයක් නැහැලු. කාරි කතාවක් නෑ. පොත් වලින් එහාට යන්න බෑ නම් වැඩකුත් නෑ අපිට. පොත් වලින් එහාට යන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුහාඳුරු දේශනා කළේ පොත නෙමෙයි මම කියන දේවත් පිළිගන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ කියන දේවත් පිළිගන්න එපා කියලා කියපු ශාසනය බුද්ධ ශාසනය කියන්නේ. හ්ම් ප්‍රතික්ෂේප කරන්නත් එපා. මම නෙමේ කවුරු කිව්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. පිළිගන්නත් එපා. අසන්න, දරාගන්න, හිතන්න, විමසන්න. සිතා විමසා බලන්න මොකද කරන්න ඕනේ? ඒත් පිළිගන්න එහෙම නම් එපා. එහෙනම් මොකද කරන්න ඕනේ? දැනගන්න. බුදුදහම කියන්නේ ප්‍රඥා ශාසනයක්. ඒක මතක තියාගන්න. බුදුදහම කියන්නේ මොකද්ද? ප්‍රඥා ශාසනයක්. බුද්ධ ධර්ම ධම්ම බුද්ධ ධම්ම කියන්නේ සත්‍ය බුද්ධ කියන්නේ අවබෝධය බුද්ධ ධර්මය කිව්වත් එකයි ධම්ම බුද්ධ කිව්වත් එකයි ධම්ම බුද්ධ ධම්ම කියන්නේ සත්‍ය බුද්ධ කියන්නේ අවබෝධය ඉතින් ආන් ඒක නිසා ප්‍රඥාවටම තැන දෙන්න ඒක ලබා ගන්න ක්‍රම වේද තියෙනවා බුදුහාරෝ දේශනා කරලා තියෙනවා ප්‍රඥාව ඇති කර ගන්න ක්‍රම ඒ පිළිබඳව මම පස්සේ විස්තර කරන්නම් ඈ දැන් එතකොට මම ගිය පාර කමඨහනක් දුන්නා. ඒ කමඨහන වඩන්න ඇති කියලා මම හික්ස්වාස කරනවා. එවනම් දැන් අපි සිරිත් පරිදි අපේ සීලය පිරිසිදුයි. සීලය පිරිසිදුයි. සියලු පව් අතහරමින් කුසල් කරමින් නිර්වාණය කරා ගමන් කිරීම තමයි අපේ හැටි. ඒක තමයි අපේ සීලය. එහෙනම් සීලය පදනම් කරගෙන අපි සුළු වෙලාවක් විවේකීව ඉමු. හොඳේ. විවේකීව ඉන්න ඕනේ. ඒ විවේකේ ලබන්න නම් විවිධ අරමුණු කරා දුවන්නා වූ සිත එක අරමුණක රඳවා ගන්න ඕනේ. එක අරමුණක රඳවා ගන්න ඕනේ. ඒ සඳහා අපි බුද්ධානුමතයට අනුව ගන්නේ ආන අප ආන සති භාවනාව. සමත සමාධිය. සමතය කියන්නේ එක අරමුණක් ගැනීම සමතය කියලා කියන්නේ. විතක්ක කියලා කියන්නේ ඕක තමයි සමතේ කියලා කියන්නේ. විචාර කියලා කියන්නේ බොහෝ වේලාවක් ඒක රැඳී ඉන්නවා. සමතේහි බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. අන්න විතක්ක විචාර. එතකොට පීති සුඛ සැනසීමක් ඇති වෙන උපේක්ෂක අරමුණක් තුළ බොහෝ වේලාවක් රැඳී ඉන්නකොට ඇලීම ගැටීම අයින් වෙලා සැනසීමක් ඇති වෙනවා. ඒකාග්‍රතාව. එහිම ඒකාග්‍ර වෙලා විවේකයක් ලබනවා. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගතා. එතකොට අපි දැන් බුද්ධානුමතයට අනුව ගන්න අරමුණ තමයි ආස්වාසය, ප්‍රස්වාසය. ආස්වාසය, ප්‍රස්වාසය කියන්නේ අපේ කයේ තියෙන ස්වභාව සිද්ධියක්. ස්වභාව සිද්ධියක්. අපි කරන දෙයක් නෙමෙයි. අපි කරන දෙයක් නෙමෙයි මේ හුස්ම ඉහළ පහළ යනවා කියන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. මේ ස්වභාව සිද්ධියට හිත යොමු කරගෙන අවධානයෙන් යුක්තව ඉන්නවා. දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි කියලාම හිතනවා. හිතනවා කියන්නේ දැනුවත් වෙනවා කියන එකයි. දිග බවම දැනුවත් වෙනවා. ඊට පස්සේ කෙටි කරන්න එහෙම යන්න එපා ඔය කට්ටිය. මොකෝවත් කරන්න යන්න එපා. බලාගෙන ඉන්න දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි කියලා හිතන්න. කෙටි ස්වභාවයක් දැනුනොත් මොකද කරන්න ඕනේ? කෙටි කෙටි කෙටි කෙටි කියලා හිතන්න. ඊට පස්සේ මේක සියුම් වෙන්න පටන් ගත්තොත් සියුම් වෙනවා කියලාම හිතන්න පටන් ගත්තා. සියුම් වෙන බව දැනුවත් වෙන්න ඉච්චරයි. එතකොට මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්ත්වයටපත් වෙයි. අන්න එතන තමයි සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා කියන තැනට එනකොට හිත හුස්මටම හිර වෙලා හුස්මත් එක්කලාම උීතින් එළියෙදි තියෙනවා කොහේවත් යන්නේ නැහැ. අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. හරිම ලේසි වැඩක් මේක පින්නතුනේ. හරිම ලේසි වැඩක්. අපි මෙන්න මේ ටික විතරයි හිතා ගන්න තියෙන්නේ. මේක අප කරන දෙයක් නෙමෙයි. හුස්ම ඉහළ පහළ යන එක කයේ ස්වභාව සිද්ධියක්. ඒකට හිත යොමු කරගෙන ඉන්න එකයි තියෙන්නේ. හැබැයි අර දිග ස්වභාවයක් දැනෙනවා නම් ඒ දිගයි කියන එකට අනුගත වෙන්න ඕනේ අපේ චින්තනය. අනුගත වෙනවා කියලා කියන්නේ දිග ස්වභාවයේ එකලම යන්න ඕනේ. කොහොම බලන්න ඕම් මට දැන් දිග ස්වභාවයක් දැනෙනවා කියලා හිතනවා හිතන්නකෝ. දිගයි අන්න ඒ විදිහට කෙටි වුණොත් කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි චින්තනය හුස්මට අනුගත වෙනවා කියන්නේ ඔන්න ඕකයි එතකොට දුවන්න බෑ කොහෙවත් මේකටම හිර වෙලා තියෙන්නේ එතනම සමාධිගත වෙනවා හොඳයි. අපි දැන් ටික වේලාවක් විවේකී වෙමු. හොඳේ. දැන් කවුරුත් කය පහසුවෙන් තියාගන්න. කය ඍජුව තියාගන්න. දැන් හෑන්ඩ් ෆෝන් තියෙනවා නම් කරුණා කරලා ඕෆ් කරන්න ඕනේ. හෑන්ඩ් ෆෝන් ඕෆ් කරන්න. ඊළඟට බෑග්ස් තියෙනවා නම් ඔඩොක්කුවට ගන්න එපා. ඒවා ඉතින් වටිනා දේවල් නැතුව ඇතිනේ. ඒවා බිමින් තියන්න. ඒවා ආසාවත් අතහැරලා දාන්න. එනකොට වටිනා දේවල් ළඟ ඉන්නත් එපා. ඒ බෑග් එහෙම තියන්න පුටු යටින් නේ අතර ගන්න එපා ඒවා. දැන් සාපිපාසාදී දුකක් නෑ නේද ඔය කට්ටියට? නෑ. එවනම් දැන් කය ඍජුව තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගන්න. යන් දෙක පියාගෙන එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න දැන් දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග Gasamari Madakinna si yo who mm-hmm. දිග ස්වභාවේ Masyum Vedanam Hmm. Liebe. awesome. Hallelujah. dear තුන්වෙනි ධානය සමාධි සිත ඉහළට නැගීලා නනන් තලයේ පවතිනවා තුන්වෙනි ධානය देवी ध्यान Hallelujah. වාසීවා දැන් ඔබ සමාධියෙන් බැහැලා ඉන්නේ දැන් බලන්න වෙනදා වගේ සිතවිලි ගලාගෙන එනවද? එහෙම නැතිනම් සිත නිදහස් වෙලාද කියලා බලන්න. මෙතෙන්දී ඉගැන්වුවා සිත සමාධිගත කරගන්න ආකාරය. ආනාපාන සති සමාධිය සකස් කරගන්න හැටි. මේක දැන් ওই කට්ටිය ගෙවල් දොරවල් වලට ගිහිල්ලා අභ්‍යාස කරලා පුහුණු වෙන්න ඕනේ. මෙතෙන් ලැබෙන්නේ 4න් 3ක් පමණයි. හතරෙන් තුනන්නේ හතරේ එකක්. හතරේ එකක් පමණයි ලැබෙන්නේ මෙතනදී. ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට ලැබෙන්නේ හතරෙන් එකයි. ඉතුරු ටික ඔය කට්ටිය උත්සාහයෙන් යුක්තව යලිත් යලිත් යලිත් යලිත් මේ අභ්‍යාසය කරන්න. එතකොට හොඳට හිත සමාධිගත වෙයි. ඒකට බාධා කර දේවල් මම දැක්කා බොහෝ දිනෙකගේ ඔළුව කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. ඒක නම් ලොකුම බාධාවක්. ඒක Tamanට දැනෙනවා. දැනෙනකොට ඔළුව ගෙවින් තියාගන්න ඕනේ. පුළුවන් තරම් කය ඍජුව තියාගන්න ඕනේ. නැත්නම් ඒක කවදාවත් සමාධියට යන්නේ නැහැ. බෙල්ල කඩා වැටුණොත් සමාධියට යන්නේ නැහැ. ඊළඟට හේතු වෙන්න එපා පුළුවන් තරම් කය ඍජුව ස්වාධීනව තියාගන්න ඕනේ. ස්වාධීනව කියන්නේ කිසිම දෙයක ආධාරකයක් නැතුව මෙන්න මෙහෙම කය තියෙන්න ඕනේ. එතකොට නිදිබර ගතිය අඩු වෙනවා. හින්ද යන්නේ බොහෝ දේකට තියෙන්නේ ඕක තමයි දුර්වලකමකට තියෙන්නේ. ඉතින් ඒවා ටික ටික කරගන්න ඕනේ. නිින්ද යන ගතියක් එහෙම නැත්නම් නිදිබර ගතියක් ආවොත් එහෙම වහාම ඇත් දෙක අරින්න. ඇත් දෙක ඇරලා ඇත් දෙක පිහදා ගන්න පොඩි කරලා ගන්න. ඊට පස්සේ ආයෙ භාවනා කරන්න එපා ඒ වෙලාවේ. මොකද අද ඔය කට්ටිය නින්දට තැන දුන්නොත් හෙටත් ඇත් දෙක පියාගත්ත හැටි බෙල්ල කඩාගෙන වැටෙනවා නින්ද යනවා. එතකොට කවදාත් ඔය කට්ටියට සමාධියට යන්න බැරුව යනවා. ඒක පුරුද්දකට පුරුද්දකට යනවා ඒක. ඒක නිසා නින්දියාගෙන ආවොත් කරන්න ඕනේ මොකද්ද? ඇද්ද කරලා නිකන් ඉන්නවා. ඊට පස්සේ පුළුවන්. ඊට පස්සේ පුළුවන් භාවනා කරන්න. ඒ වෙලාවේ බැරි වෙන්න පුළුවන්. නැතුව මේ වෙලාවේ නින්දට තැන දුන්නොත් හැමදාම ඇද්දක පියාගත්ත හැටි නිදි. ඇඳට ගියාට වඩා හොඳින් නින්ද යනවා. ඒ පුරුද්දකට යනවනේ. ඒක නිසා මේ නින්දයාගෙන ආවොත් එහෙනම් මොකද කරන්න ඕනේ? ඇද්දක අරින්න, ඇරලා නිකන් ඉන්න එච්චරයි. ඉතින් සාතිපාසාදී දුක් තියාගෙන මේ වැඩේ කරන්න බෑ. ඒවා නැති කරගන්න ඕනේ. අනික ලොකුම බාධාවක් වෙනවා ඒක වෙගට්ටියක වැරද්දක් නෙමෙයි මේ කැස්ස. කැස්ස ආවොත් අමාරුයි. හිත ඒකාග්‍ර කරගන්න. ඉතින් ඒවට බේත් ටිකක් ගන්න වෙනවා. නිරෝගීකම කියන එක තියෙන්න ඕනේ. ඒවා ඉතින් ඒ කැස්ස කියන එක අපේ දුරවලකම නෙමෙයි ලෙඩක් නෑ ඒක. ඉතින් ඕන් ඕම පොඩ පොඩ ඒවැය තියෙන අර බාධක ධර්ම ඉවත් කරලා සකස් කරගන්න ඉතින් ඒක පාර්ට කරන්න බෑ කොයි දේ වුණත් පොඩ පොඩ කරගන්නකොට පුළුවන් තේරෙන්නේ දැන් ඉතින් ගෙවල් දොරවල් වලට ගිහිල්ලා ඒ කට්ටිය ඒ ටික කරන්න ඕනේ මම හිතන්නේ අලුත් කට්ටියට තමයි සමාධි දේශනාව දුන්නේ නැහැ සමාධි දේශනාව දුන්නට පස්සේ මම අවශ්‍ය නැහැ මේක ඒ කට්ටියට සමාධියට යන්න. සමාධියට යන්න හොඳට මම දේශනාවත්වෙන් කියලා දෙනවා උගන්වනවා. ඊට පස්සේ මන් නැති වුණාට තනියෙන් යන්න පුළුවන්. තේරුණේ? දැන් එතකොට ගිය සතිය ආවේ නැති කට්ටිය මම මට ওই කට්ටියට මතක ඇති මම දුන්න අනිත්‍යයි අනිත්‍යයි කියලා හැමතැනම බලන්න. දැන් සිතක් කියන්නේ කුමක්ද කියලා අපි දැනගත්තා. හිතක් කියන්නේ මොකක්ද? වේගයක් පමණයි. ක්‍රියාවක් කියන එක මොන්ටිසෝරි මට්ටමේ ඒවා දැන් කියන්න එපා. හිතක් කියන්නේ ක්‍රියාවක් කියන එක මොන්ටිසෝරි ඉදි කියන්නේ ඔය කට්ටියට. ඊට පස්සේ මම ගාවක් එහාට කියන්නේ. සිතක් කියන්නේ දුකක්. සිතක් කියන්නේ මුළු ලෝකෙටම කියන නමක්. සිතක් කියන්නේ සබ්බේ සංඛාරා කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. තේරුණා නේද? හිතක් කියන්නේ පංච උපාදානස්කන්ධය. හිතක් කියන්නේ විඥාන නාම රූප. කොහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපි ලබන හැම දෙයකටම හේතුව තමයි හිත. හිතක් නැත්නම් මොකද ලැබෙන්නේ? හිත තියෙන නිසා තමයි ඔක්කොම ලැබෙන්නේ. තේරුණා නේද? මම මේ ඔක්කොම කියාගෙන කියාගෙන උගන්න ගොන්නු ගන්න ගියා. ඊළඟට මම මොන්ත් ඔය කට්ටියට අන්තිමට කියලා දුන්නා හිතක් කියන්නේ මොකද්ද? වේගයක් පමණයි. හිත කියලා කියන්නේ වේගයක් පමණයි. ස්වභාව ධර්මයාගේ පැවැත්මක් මේ හිත කියලා කියන්නේ. ස්වභාව ශක්ති හතරක් එකට එකතු වෙලා පවතිනවා. එතන රූප ස්වභාව ශක්තියන කියලා කියන්නේ ධාතු. ස්වභාව ධර්මයක් මේ ධාතුවක් කියන්නේ ස්වභාව ධර්මයක්. තද ස්වභාවය. තද ස්වභාවය මිසක් තද ස්වභාවය කියන්නේ රූපයක් නෙමෙයි. නාමයක් නෙමෙයි, සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි. තද ස්වභාවය. ඇලෙන ස්වභාවය. ඈ එහෙම නැත්නම් වැగిරෙන ස්වභාවය. උණුසුම් ස්වභාවය. හමා යන ස්වභාවය. මේ ඔක්කොම ස්වභාව ධර්ම වලට යන්නේ. ඔතන සතිය පුද්ගලයෙක් මමෙක් නෑ. නාමයක් රූපයක් නෙමෙයි, විඥානයක් නෙමෙයි, ස්වභාවයක් පමණයි. ස්වභාවයක්. ඒතර මේ ස්වභාව ශක්තිය හතරක් එකට එකතු වෙලා පවතිනවා. එතකොට ස්වභාව ශක්ති හතරක් එකට එකතු වෙලා තියෙන නිසා අපේ ඉඳුරන්ට ගොදුරු වෙනවා. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. ආන් ඒවා තමයි රූප කියන්නේ. ඉතින් රූප ඇත කියලා ඒගොල්ලෝ කියනවා. මොකද්ද මේ රූප කියන්නේ ස්වභාව ධර්මයාගේ සංකලනයක් වේගවත් වෙලා ඉච්චරයි. ස්වභාව ශක්ති හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා. ඒක තමයි රූප කියලා කියන්නේ. ඉතින් මේ රූප දෙකක් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා සිතවිලි සමූහයක් සමග. එතකොට රූප එකතු වෙනකොටයි විඥාන ධාතුව හටගන්නේ. රූප එකතු වෙන්නේ රූප ඇති වෙනකොට. රූප ඇති වෙනකොටයි රූප එකතු වෙන්නේ. රූප නැති වෙනකොට රූප එකතුව කැඩිලා යනවා. එහෙනම් රූප ඇති වෙනකොට විඥානය ඇති වෙනවා. රූප නැති වෙනකොට විඥානය නැති වෙනවා. විඥානය ඇති වෙනකොට නාම ඇති වෙනවා. විඥානය නැති වෙනකොට නාමත් නැති වෙනවා. එහෙනම් රූපත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා විඥානියත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නාමත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා විඥාන නාම රූප කියලා කියන්නේ මොකන්ද හිත හිත කියන්නේ මුළු ලෝකෙටම අයිති නම. විඥාන නාම රූප හැර තවත් මේ ලෝකෙ මොකක්ද තියනවද? තියනවද? විඥාන නාම රූපක් නැහැ හාමුදුරුවනේ. විඥාන නාම රූප කියලා කියන්නේ පැවැත්මක් පමණයි. විඥාන නාම රූප ඇත කිව්වොත් වැරදි. රූප ඇත කිව්වොත් වැරදි. රූප නැත කිව්වත් වැරදි. මොකක්ද මේකට දෙන්න තියෙන්නේ පවතිනවා කියන එක. පවතිනවා කියන එක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව අනිත්‍ය කියන්නේ ඔන්න ඕකයි. අනිත්‍ය කියලා කියන්නේ වේගයක්, චලනයක්. අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන සුළු බව කියන එකයි. නෑ ඉච්ඡ අනිත්‍ය නෙමෙයි. සමහර නම් කියනවා මං අහලා තියෙනවා නෑ ඉච්ඡ අනිත්‍ය කියලා. ප්‍රිය කරන දේ නැති වෙනකොට අනිත්‍යයි කියලා. <laughs> ඒක නිසා දුක් විඳිනවා කියලා. ඇයි ඉතින් ප්‍රිය කරන දේ නැති වෙනකොට දුකක් නෑ ඇති වෙන්නේ? යදනිච්ඡන් තන් දුක්ඛන් කියන එක ලස්සනට මෝඩයින්ට පෙන්වුම් කරලා දෙන්න පුළුවන්. අනිත්‍ය කියන එකත් මෝඩයින්ට හොඳට පෙන්වුම් කරලා දෙන්න පුළුවන්. විසන්දි කරලා සන්දි කරලත් පෙන්වන්න පුළුවන්. න ඉච්ඡ ඉච්ඡ කියන්නේ කැමැත්තේ න කියන්නේ නැති වෙනවා. න ඉච්ඡ කියන එක සන්දි වෙනකොට නයන්නට අය අල්නා අන් වෙනවා. දැන් සන්දි කරලා බලන්න අන් ඉච්ඡ අනිච්ච ඔය තියෙන සන්දි කරලා නියමිතව ඉතින් ප්‍රිය කරන දේවල් නැති වෙනකොට දුක එනවා. ඉතින් අනිත්‍ය නිසා දුක එනවා. ඉතින් බලන්නකො මෝඩය ඔච්චර රැවටෙනවද මේ තවත් මෝඩයෙකුට මෝඩයන් මෝඩය සමූහයක් රැවටිලා හරි හරි ඔය තියෙන්නේ ඔප්පු කරලාම වෙන්නේ දැන් ඉතින් no talk අනික් අයට. පින්නතුන මේ අනිත්‍ය කියන වචනේ එක වචනයක් මේක සංදේශ එකක් නෙමෙයි. හ්ම් බ අල්ලා බල්ලා කිව්වා වගේ. බ අල්ලා බල්ලා නෙමෙයි බල්ලා බල්ලාමයි. <laughs> මේ pāli භාෂාව පිළිබඳව කිසිම අවබෝධයක් නැති ඈ කිසිම අවබෝධයක් නැති හිතෝ මතයට මේ වචන අරගෙන වෙනස් කරලා මේ pāli දන්නේ නැති මේ අසරණ පිරිසක් මුලා කරලා ඉන්නවා මට ඒකයි මට කනගාටු මේ අනිත්‍ය කියන වචනේ තේරුම පින්වතනේ ভাইබ්‍රේට් කියන එක ඉංග්‍රීසියෙන් කියනවා නම් motion චලනය වෙනස් වෙන සුළු බව කියන එක අනිත්‍ය කියලා කියන්නේ. අස්තිර කියන එක ස්ථිර නෑ එක තැනක තියෙන්නේ නෑ. ඈ ඔය ඔය තියෙන්නේ ඔන්න ඔය තියෙන්නේ. මෙන්න මේක තමයි ভাইබ්‍රේට් කියලා කියන්නේ. motion කියලා කියන්නේ වෙනස් වෙන සුළු බව කියන්නේ. මේක අතින් පෙන්වන්න බෑ මොනවා කරලවත්. ඉතින් පුළුවන් නම් අල්ලන එකයි තියෙන්නේ. ඔන්න ඔක අනිත්‍ය කියලා කියන්නේ. නීච අනිච්ච නෙයි. අනේ ඉතින් මේ පාඩ දන්නේ නැති කට්ටිය හරි හරි කියලා ඉතින් මේකයි. ඉතින් ඒ වගේ අපිට කතා කරන්න වැඩක් නැහැ. මම මේ කිව්වේ ඒවට රැවටිලා ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් හිතලා බලන්න දී කියලා.